දවසේ උදෑසන අපගේ සජීවී විකාශයට පැමිණ සිටින ඔබ සියලු කෙනෙක් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඊටමත් ආදරයෙන් අපි පිළිගන්නවා. අද දවසේ ඔබ සමග එකතු වෙන්න ලැබීම ඊටමත් භාගයක්. අපි දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. මේ කාලය තුළදී ඔබත් එක්ක හැම ඉරිදා දවසේම දෙවියන් වහන්සේගේ අභිමුඛය රැගෙන ඔබගේ නිවසට එන්න දෙවියන් වහන්සේ ප්‍රදීලා තිබෙනා කරුණාව ගැන අපි ස්තුතිමත් වෙනවා. ඒ වගේම අපි විශ්වාස කරනවා මේ කාලය තුළ ඔබ සියලු කෙනෙක් මේ රෝගයෙන් සියලු අවශ්‍යතාවයන් දෙවියන් වහන්සේගේ හස්තය සපයමින් ඔබහන්සව රැගෙන යනයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් අපි මේ වෙලාවේදී අපි අපේ ඇස් වහලා අපි අපේ හදවත් අපේ ජීවිත සූදානම් කරමු. දවසේ දෙවියන් වහන්සේගේ අභිමුඛයට ඇතුල් වෙලා වහන්සේට নমස්කාර කරන්නට, වහන්සේට ගීතිකා ගායනා කරන්නට. හalleluya. ජීවමාන වූ බලවත් දෙවියන් වහන්සේ මේ උදෑසන කාලයේදී ස්වාමීන් වහන්සේගේ අභිමුඛයට අපි ස්වාමිනී අපිත් එක්ක මේ සම්බන්ධ වෙන්නා වූ ජීවිත වාසගත රොසවනවා ඒ පවුල් අපි වාසගත රොසවනවා ස්වාමිනී අද දවසේ අපි নমස්කාර කරන වෙලාවේදී වහන්සේගේ අභිමුඛය අප සමග තබන්නට ස්වාමිනී මේ නිවෙස් වලට වහන්සේගේ අභිමුඛය මේ වෙලාවේදී මතක කරන්න ස්වාමිනී ඒ ගීතිකා ගායනා කරන සියලු මුඛයන් වලට වහන්සේ ආශිර්වාද කරන්නට ස්වාමිනී අද දවසේ ඔබ වහන්සේ අප සමග සිටමින් අපට මඟ පෙන්වන්න කියලා අපි ඉල්ලා සිටිනවා. හාලෙලූයා. ස්වාමිනී ඔබ නම ඔසවන්න ස්වාමිනී පසසම ඔබ නවකීයේ අප දිවි සමිඳු නිසා ස්තුති දෙන්නා අප දිවි මිදූ නිසා ස්තුති වේවා සාගරේ පැමිණියේ මාග පෙන්වන්නයි ගුරු සිය දැරුවේ මාගේ නාය පිණිසයි ගුරු සේත් සොරට යනිස්වා ඔබේ නාමය ඔසවන්නා ගිය ඔබේ නාමය ඔසවන්නා ස්වාමිනි ඔබේ නම ඔසවන්නා ස්වාමිනි ප්‍රසසම ඔබ නවගියේ සමිඳුනි ශාස්තුතිවේ විශ්වාසප වෙනුවෙන් කුරුසිය මැරිලා නැවත නැගිටාව ජීවමාන වූ යේසුස් ක්‍රිස්තුස් අපි වහන්සේට ගෞරවය මහිමය නමස්කාරය මේ විදේශන කාලේ දෙනවා දෙවියන්නි ඔබ සප මැදේ සිටින්ට ඔබ තුල රජ කරන්ට සාගයේ පැමිණියේ මාග පෙන්වා නයි කුරුසියේ දරුවා Hiç zorladım Yalnız varlığımdan Diyorum inanmıyorsun anlam Sakın ස්වාමීන් වහන්ස මේ වෙලාවේදී ස්වාමී අපගේ හඬ ඔබ වහන්සේ වෙතට අපි ඔසවනවා. ඔබ වහන්සේගේ ජීවිතවල රජ කරන්ට. යේසුස් ක්‍රිස්තුස් වහන්ස මේ වෙලාවේදී ඔබ වහන්සේ මැදේ ක්‍රියා කරනවා. නොබවා අප මාතයේ වැඩ වසනාව පැසසුමේ නොස වන්නේමු අපගේ පැසසුම් රාජසුන සාදයි අපගේ පැසසුම් Swami Raja Sunganu मैंने Jesus, Deus Raja o Vatsia Pitivite, Raja Sunao. nessuno නොසවන්නේ වූමත් ස්වාමිනි අපගේ පැස සුනාචසුන සාදයි අපගේ පැස සුම්රාජසුන සාදයි අපගේ පැස සුම්රාජසුන සාදයි සුසුම් රජසුනසාදයි අපගේ පැසසුම් රජසුනසාදයි අපගේ පැසසුම් රජසුනසාදයි වාඩින් ස්වාමී රජසුන්ගනුමැනේ වාඩින් ස්වාමී राजा सुनगानु मैंने वालिन स्वामी राजा सुनगानु मैंने हालेलुया ओ स्वामी ඔබාන්සේ අපගේ ජීවිතවල රජ කරනවා ඔබාන්සේගේ අභිමුඛය අප සමග දෙවන යේසුනි ඕ අපි ඔබාන්සේව නම අපි ඉන්න ස්ථානවල ඉඳන් අපි දෙවියන් වහන්සේට ටික වෙලාවක් নমස්කාර කරනවා. ඔබගේ මුඛය ඇරලා දෙවියන් වහන්සේට নমස්කාර කරන්න මේ වෙලාවේ. හalleluya ස්වාමිනී. දෙවියන් වහන්සේට ගෞරවය, මහිමය, নমස්කාරය, ප්‍රශංසාව දෙනවා දෙවියන් වහන්සේ. ඔබ වහන්සේගේ එඬේරාය ඔබ වහන්සේගේ සියලු අවශ්‍යතාවයන් සම්පූර්ණ කරන්නා වූ ස්වාමිනිය ඔබාන්ස ප්‍රසූය දෙන්නා උදේ පියාණන්ය හලෙලූය ඔබාන්සගේ නාමයට අපි ගෞරවය මහිමය ප්‍රශංසාව දෙනවා දෙයි පියාණනි විශ්වය මෙම් කරුවානන් ඔබයි ඔබාන්සගේ අභිමුඛයටම පැමිණ අපි ඔබාන්සට නම දෙනවා හලෙලූයා විශ්වය ඔබේ නිර්මාණ කරවි Thank you Lord Jesus විශ්වය ඔබේ නිර්මාණ කරවි සැලසුම් ඔබෙයි මාජීවිත ගමනේ විශ්ව ඔබේ නිර්මාණ කරුණී සැලසුම් ඔබෙයි මාජීවිත ගමනේ සෙනෙහස ගලා පියසුන දරයි ඔබ මගේ හද මඩලේ සෙනෙහස ගලයි එලය පවුනසයි සියසුන දරයි ඔබ මගේ හද මඩලේ මගේ දැත්තුසවා ඔබව නමදින්නෙමී ඔබේ ගුණ ගයන්නේ මී මගේ දෑන් තුසවා ඔබව නම දින්නෙමි මගේ හදවත පත්වෙන් ඔබේ ගුණ ගයන්නේ මී ඔබයි එසුනි සමිදේ ඔබේ ස්පර්ශය මට දැන් දැනෙනවාය ගින්නක් سمعت لبد يعيد سامي ديو بس فارشيا مات دن دن نوايا جنك سمعت لبد يعيد නිරතුරු ඔබ මාතුව රජ කරයි රජ කරයි durante turai samide ඔබ durante turai මත හැඟී එදෙන් දැයි සමිදේ ඔබ ස්පර්ශ මත දැනේ රාජ කරයි සමිදයම මාතුළ රජ කරයි මට හැඟෙයි එය දැන්දැනෙයි සමිදයමෙත් වර්ෂ මට දැනී සමිදයමෙත් වර්ෂ bombarder Vazigamo é que dava é tá funa caravana só O apaguedato suave na madinem Apagueando suave, anse de pressão sacanem Vanse que espaço a planejar Samide o mesmo espaço a planejar සමිඳ ඔබ ස්පර්ශ මට දැනේ ඔව් ස්වාමීන් වහන්සේ ඔබාස්ගේ ස්පර්ශය ඔබාස්ගේ මුඛය අප සමග තිබෙන නිසා අපි ස්තුතිවන්ත වෙනවා ඔබාස්ගේ ශුද්ධ වූ නාමයට අපි ගෞරවය নমස්කාරය වයින් දෙනවා ස්වාමීනි ඔබාන්සේ යහපත්ය ඔබාන්සේ බලවත්ය ඔබ මගේ ජීවනයයි සැමදා ඒසුනී ඒසුනී ඔබ මගේ ප්‍රේමයයි සැමදා ඒසුනී ඔබ මාගේ ජීවනයයි සැමදා යේසුනී උදෙදී මොළු හදවතින් මගේ සවිතේ ස්තුති පුදන්නේමි සැවදා ඕ ස්වාමීන් වහන්සේ උභාන්සයටගේ ජීවිතය යහපත් දේ කරලා තිබෙන නිසා අපි ස්තුතිවන්ත වෙනවා දෙවියන්ගේ ස්වාමීන් අන්තිම මාසේ කාමාරය තුල ඔබ වහන්සේ අප සමග සිටිමින් අපට ආශිර්වාද කරමින් අපට පෝෂණය කරමින් අපට සුවය දෙමින් අපව රැක බලාගත් නිසා අපි ස්තුතිවන්ත වෙනවා. ස්වාමීනි මේ වෙලාවේදී අපිත් එක්ක එකතු වෙලා ඉන්න යම් කෙනෙක් යම් ලෙඩ රෝගයකින් සිටිනවද යම් අවශ්‍යතාවයකින් සිටිනවද මේ වෙලාවේදී ඔවුන් උදෙසා අපි යාඥා කරනවා ස්වාමීනි. වගේම යම් කෙනෙක් කඳුලෙන් වේදනාවෙන් ප්‍රශ්නකින් යනවා. Urban tabiobasi Haftabarna. ස්වාමීන් වහන්සේගේ වචනය පුරුදු අපේ ජීවිතයට කරන්නේ. ඔබගේ වචනය පුරුදු අපේ ජීවිතයට මතක් කරන්නේ. ඔබ වහන්සේ වෙත බලමේ. ඔබ වහන්සේට අපගේ විශ්වාසය තබමේ. අපගේ ජීවිතයේ අනාගත දවස්වලට මුහුණ දෙන්න ඔබ වහන්සේ අපට කරුණාව දෙන්න කියලා අපි ඉල්ලා අපේ කෙනෙක් කෙනා ඔබ වහන්සේ අතට බාර වෙනවා කැප වෙනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් වූ අතට අපේ අපගේ ජීවිත ඔසවනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් ආමේන් හොඳයි මේ දේශන නැවත වාරයක් ඔබව මේ විදිහට හමු වීම ගැන දෙවියන් වහන්සේට ස්තුති කරනවා දෙවියන් වහන්සේ උන්වහන්සේ සොයනයට උන්වහන්සේ විශ්වාසවන්තයි උන්වහන්සේ යහපත් උන්වහන්සේ කරුණාවන්ත දෙවි කෙනෙක් කිතුනුවන් හැටියට අපේ ජීවිතයේ අපි දෙවියන් වහන්සේත් එක්ක තියෙන සම්බන්ධතාවය තුළ අපට බොහෝ ආශිර්වාදයන් උන්වහන්සේ වචනේ වරඳු වෙලා තියෙනවා. ඒ වගේම අපි දෙවියන් වහන්සේගෙන් අපි ඈත් වෙනකොට අයහපත් දේවල් අපේ ජීවිතේ අපි මුණ දෙනවා. මේක කිතුනුවන් නොවන අයට නොවේ කිතුණු අය දෙවියන් වහන්සේව දන්න ජීවිත උන්වහන්සේගෙන් ඈත් වී යන උත්සාහ කරනකොට අපේ ජීවිත සමර්ථයන්වලදී වියලිච්ච නැත්තම් කාන්තාර මැද්දේ යනවා වගේ තත්වයන් තුල අපිට යන්න සිදු වෙනවා. එයි මෙහෙම වෙන්නේ. මේ බයිබලයේ අපි දකිනවා ජෙරමියා පොතේ 17 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ කතා කරනවා දිව්‍ය මානසික සෙනගගේ පාපයන් ගැනත් ඊට පසුව දෙවියන් වහන්සේ තමාගේ ශක්තිය කොට තබාගෙන ඉන්න මිනිසයා දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන මිනිසයා මොන වගේද දෙවියන් වහන්සේගෙන් ඈත් වී යන මිනිසයා මොන වගේද කියලා මේ පොතේ සඳහන් වෙලා තියෙනවා. අපි කියවමු ජෙරමියා පොතේ 17 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ සිට 8 වෙනි පදය දක්වා ජෙරමියා 17 පහේ සිට අට දක්වා ස්වාමීන් වහන්සේ මෙසේ කියන සීක මනුෂ්‍යයා කෙරෙහි විශ්වාස කරන්නා වූ මාංශය තමාගේ හස්තයකට තබා ගන්නා වූ සිතින් ස්වාමීන් වහන්සේ කෙරෙහි පහව යන්නා වූ මනුෂ්‍යයා සාබලන්තිය ඔහු මරු කතරේ වෘතෙන් ගමකට සමාන යහපත පැමිණෙන විට එය දෙක උණු භූමියක් ප්‍රතිබෙන්නා වූ වැසියන්ට මෙත්තාව, කාන්තාරය, වියලි තැන්වල වාසය කරනවා ඇත. ස්වාමීන් වහන්සේ කෙරෙහි විශ්වාස කොට ස්වාමීන් වහන්සේ තමාගේ විශ්වාසයකට තබාගෙන සිටින මනුෂ්‍ය වාසනාවන්තයෙක්. මක් නිසාද ඌ ජනය ළඟ හිටවා තිබෙන්නා වූ ගඩ ළඟ මුල් අදින්නා වූ ග්‍රීෂ්මය පැමිණෙන විට එය නොදැනෙන්නා වූ කොළ නොවේ දෙන්නා වූ නියම අවුරුද්දේදී නොමැන වෙන්නා වූ පල දැරීමෙන් තුරු නොවෙන් නාව ගහකට සමාන වන්නේ. එතන අපි දකිනවා පළවෙනි කොටාසය පස්වෙනි හයවෙනි පදවන් වල දෙවියන් වහන්සේගෙන් ඈත් යන්න නැත්නම් දෙවියන් වහන්සේගෙන් දුරස් වී යන්න හිතන මිනිසයා සාපලත් මාංශය තමාගේ හස්තයක් කොට තබාගෙන දෙවියන් වහන්සේගෙන් ඉවත්ව යන්න උත්සාහ කරන මිනිසයා සාපලත් බව වචනේ කියනවා. අපි බොහෝ වෙලාවට අපි කැමති නැහැ සාපය කියන කියන කතා කරන්න. ඒක අපි කතා නොකර හංගන්න පුළුවන්. නමුත් ජීවිතේ මූණ දෙනකොට වචනේ උත්තරය ඒකයි එන්නේ. සාපය අපිට උරුම නැහැ. අපි ඒක අපේ ජීවිතයේ දිව්‍ය මාර්ගයෙන් ඈත් වී යනකොට ඒක අපේ ජීවිතයට ඒක එකතු වෙනවා. එයි මෙහෙම කියන්නේ. අපේ විශ්වාසය, අපේ ශක්තිය, අපේ උපකාරය, අපේ බලාපොරොත්තුව දිව්‍ය මාර්ගයේ නොවන හැම ස්ථානයකම ජීවිතයේ අසාර්ථක භාවයට අපි මුහුණ දෙනවා. දෙවනි කොටසය හත්වෙනි අටවෙනි පද දෙකේ කියනවා දිව්‍යන් වහන්සේව විශ්වාස කරන දිව්‍යන් වහන්සේ තුල තමාගේ බලාපොරොත්තුව තබා තියෙන මිනිසයා හැමදාම සාර්ථකයි සඵලවත්. ඔහුගේ ජීවිතවල දිව්‍යන් වහන්සේගේ අනුග්‍රහය දිව්‍යන් වහන්සේගේ ආශිර්වාදය හැම දවසකම හැම කාලෙකදීම තියෙනවා. අපේ ජීවිතයේ දෙවියන් වහන්සේත් එක්ක අපේ සම්බන්ධතාවය කොහොමද? ඒ අනුව තමයි අපේ ජීවිතයේ අපි කවුද අපි මොනවද දකින්නේ අපි කොහොමද ජීවත් වෙන්නේ කියන එක තීරණය වෙන්නේ. අපි කවුද අපි මොනවද දකින්නේ අපි කොහොමද අපි ජීවත් වෙන්නේ. අපි කවුද කියන එක ඉතින් වෙනස් කරලා පෙන්නනවා දෙකක්. සාපලත් මිනිසයා ආශිර්වාදලත් මිනිසයා මාංශය තමාගේ ශක්තිය කොට තබාගෙන ඉන්න මිනිසයා දිව්‍යන් මානසික තමාගේ ශක්තිය කොට තබාගෙන ඉන්න මිනිසයා දිව්‍යන් මානසින් ඈත් වී යන සිටින මිනිසයා දිව්‍යන් මානස තුලම රැඳී සිටින දිව්‍යන් මානස තුලම බලාපොරොත්තුව තබමින් සිටින මිනිසයා එකට එක වෙනස් කොටස් දෙකක් නමුත් හැමෝම දෙවියන් මානසිකේ සෙනඟ මෙතන කතා කරන්නේ. අපි හැමෝම මේ පොළවේ ජීවත් වෙනවා. හැම මිනිස්සෙකුටම එක ආකාරයට තමයි මේ පොළවේ ප්‍රශ්න, කරදර, වේදනාවන් තියෙන්නේ. හැබැයි ස්වාමීන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන ස්වාමීන් වහන්සේ තුල බලාපොරොත්තුව තබන ඉන්න ජීවිත අන් අය නොදකින යම් දේවල් දකිනවා. දැන් මෙතනදී අපි දකින්නේ සාපලත් මිනිසයා දෙවියන් වහන්සේකින් දුරස් වී යන්න ජීරණ ගත්ත මිනිසයා පියවර ගන්න මිනිසයා යහපත පැමිණුණත් ඒක දකින්නේ නැහැ. යහපත එනවා නමුත් ඒක දකින්න බැරි කනගාටුදායක ජීවිතයක් විදියට බයිබලය සඳහන් කරනවා. විදන්නවා දිව්‍යන් වහන්සේ යහපත්. වර්ෂා වෙන්නේ උන්වහන්සේ උදන්න අයට පමණක් නොවේ හැමෝටම හැම જાතියකටම උන්වහන්සේ එක විදිහට උන්වහන්සේ ප්‍රේම කරනවා උන්වහන්සේගේ අනුග්‍රහය තියෙනවා. නමුත් දෙවියන් වහන්සේව දැනගෙන කිතුණුවන් නැත්තම් දෙවියන් වහන්සේගේ නාමයේ දරන සෙනඟ උන්වහන්සේගෙන් ඈත් වී පාපිෂ්ඨ දේවල් වලට යොමු වෙනකොට ලෝකේ අන් අයට උරුම නොවන අන් අයට හිමි නොවන මේ වියලි ජීවිත කිතුවන්ට ලැබිය ලැබෙන්න පුළුවන්. ඇයි සත්‍ය දැනගෙන සත්‍යෙන් ඈත් වෙනකොට ඒක විපාකය ඉතාමත් බරපතලයි. මෙතන කියනවා වේලිච්ච ජීවිතයක් පළදරන්නේ නැහැ. කාන්තාරේ වේලුණු ස්ථානවල වගේ ඉන්න ජීවිතයක්. Tamanටවත් ඒකේ තෘප්තියක් නැහැ. තමන් මොන පියවර ගත්තත් මොන දේ සාර්ථක කරන්න උත්සාහ කරත් සාර්ථකත්වයක් නැහැ. ඇයි? දිව්‍යන් මාර්ගයෙන් ඈත් වී අපිට කිසිම මොහොතකම කිසි දෙයක් අපිට සාර්ථක කරගන්න බෑ. අපේ ප්‍රීතියක්, ජෝනිතකමක් ලැබෙන්නේ නැහැ. අපේ ජෝනිතකම ප්‍රීතිය රැඳිලා තියෙන්නේ අපි සතුව තියෙන දේ මත නොවේ. අපේ දෙවියන් වහන්සේ අතර තියෙන සම්බන්ධතාවය මතයි. මේ කොච්චර දුරට දෙවියන් වහන්සේ විශ්වාස කරලා උන්වහන්සේ තුල අපේ බලාපොරොත්තු තබාගෙන ජීවත් වෙනවද? ඒ අනුව තමයි අපේ ජීවිතයට ප්‍රීතිය, තෘප්තිය, සන්තෝෂය, සමාදානය අපිට ලැබෙන්නේ. අනිත් අතින් අපි බැලුවා නම් ආශිර්වාදවත් මිනිසයා වචනේ කියනවා හත්වෙනි අටවෙනි පද දෙකේ ආශිර්වාදවත් මිනිසයා වතුර නැත්තම් ජලය තියෙන ස්ථානවල මුල් ඇදුණු ගස් වගේ හැම මොහොතකම සාරවත්ව තියෙනවා. පළදරීමේ නැත් පළදරන්නේ නැති කාලයක් කියලා කාලයක් නැහැ. හැම කාලයේදීම පළදරනවා. දැන් මේ ජීවිත මේ මිනිසයා මේ ආශිර්වාදලත් මිනිසයා උෂ්ණ කාලේ උෂ්ණ ආවත් ඒක දකින්නේ නැහැ බව වචනේ කියනවා. සාපලත් මිනිසයා යහපත එන විට ඒක දකින්නේ නැහැ. කොච්චර යහපත් දේවල් ජීවිතේට ඉදිරිය ආවත් ඒක දකින්නේ නැහැ. ඇයි? මාංශය තමාගේ ශක්තිය දෙවියන් වහන්සේගෙන් ඈත්වීම ජීවිතේ පටන් අරගෙන තියෙන්නේ. නමුත් ස්වාමින් වහන්සේ කෙරෙහි බලාපොරොත්තු තබන ස්වාමින් වහන්සේව විශ්වාස කරන උන්වහන්සේ තුල රැඳෙන ජීවිතවලට මේ පොළොවේ අන් අය මුණ දෙනවා වගේ අමාරු කාලයක්. වචනේ කියනවා උෂ්ණ ආවත් වියලිලා යන්නේ නැහැ. මැරවිලා යන්නේ නැහැ. ඒක පළදරනවා සාරවත්ව තියෙනවා ජීවිතේ වේලිච්ච ගතියක් නැහැ හැමදාම ඒකේ අපිට ඵල තියෙනවා දැන් මේ දෙකේ වෙනස අපේ හදවත තුලයි තියෙන්නේ අපේ ක්‍රියාවන් තුල නෙමෙයි ඔබ සාපලත්ද ආශිර්වාදලත් කෙනෙක්ද කියන එක රැඳිලා තියෙන්නේ ඔබේ ආකල්පය ඔබේ ඇතුළාන්ත හදවතේ ඔබ ඇති කරගන්න දේවල්. නවවෙනි දහවෙනි පද දෙකේ කියනවා අපේ හදවත අපේ ඇතුළ රැවටිලිකාරයි දුෂ්ටයි. ඒක කාටද? ඒක විමසන්න පුළුවන්. කාටද? ඒක දැනගන්න පුළුවන්. නමුත් දෙවියන් වහන්සේ සියල්ල දකිනවා. ඒ අනුව උන්වහන්සේ ඵල දෙනවා. අපි කියවමු යරමියා 17 9 සහ 10. සියල්ලට වඩා සිත රැවටිලිකාරව තිබේ. ඒක දුෂ්ටවම තිබේ. ඒක කාට දැනගන්න පුළුවන්ද? ස්වාමින් වහන්සේ වන මම එකිනෙකාට තම තමාගේ මාර්ග ලෙසද ක්‍රියාවල ඵල ලෙසද දෙන පිණිස සිත විභාග කොට අදහස් සෝදිසි කරමි. උන්වහන්සේ අපේ අදහස්, ප්‍රයෝජනාවන්, අපේ ආකල්ප සියල්ල උන්වහන්සේ විමසනවා. ඒ අනුව උන්වහන්සේ අපට පළ දෙනවා. ඇයි මෙවැනි දේවල් කියාගෙන ඇවිල්ලා 9 වෙනි 10 වෙනි මේ පද දෙකේ කියන්නේ සිත රැවටිලිකාරයි. අපිට පුළුවන් දෙවියන්වහන්සේගේ නාමය දරාගෙන උන්වහන්සේ කෙරෙහි අපේ විශ්ව විශ්වාසය තබනව බව කියාගෙන මාංශය අපේ ශක්තියක් කොට දබාගෙන අපිට ජීවත් වෙන්න පුළුවන්. පිටස්තරේ දෙවියන් වහන්සේ වෙනුවෙන්ම වගේ ඇතුළාන්තයෙන් දෙවියන් වහන්සේ ගැන භක්තිවන්තකමක් නැහැ දේව බයක් නැහැ අපිට දෙවියන් වහන්සේගේ දේවල් පිළිපදින්න ඕනේ කියන ඒ පිපාසය නැහැ. එහෙම වෙනකොට වෙනස වෙන්නේ අපේ පළවලින්. නමුත් පිටස්තරයේ කිසි දෙයක් පේන්නේ නැති වුණත් ඇතුළාන්තයේ භක්තිවන්ත දේව බය ඇති දෙවියන් වහන්සේ විශ්වාසය කොට තබමින් දෙවියන් වහන්සේ තුල බලාපොරොත්තුව තබමින් ජීවත් වෙන මිනිසයා හැමදාම පළදරනවා හැමදාම සාරවත්ව තියෙනවා හැම දවසකම සාර්ථකව ජීවිත ගමන යනවා ඕෂ්ණය ආවත් ඒක දකින්නේ නෑ අන්මනුෂ්‍යයන් සාපලත් මනුෂ්‍යයා ඌෂ්ණය දරා ගන්න බෑ යහපත එනකොට ඒකත් දකින්නේ නෑ මොන දේ ජීවිතේ යහපත් විදිහට ආවත් දේවාශිර්වාදයෙන් පැමිණුණත් ඒක දකින්නේ නෑ හොඳුරනවා දෙවියන් වහන්සේ දෙන දේ තුළ තෘප්තිමත් වෙන්නේ නැහැ. ඇයි? දෙවියන් වහන්සේ නෙමෙයි තමගේ ශක්තිය. තමගේ මාංශය තමගේ හස්තයක් කොට තබාගෙන ඉන්න මිනිසයාට තමන්ගේ දේ තුලවත් තෘප්තියක් ලැබෙන්නේ නැහැ. නමුත් දෙවියන් වහන්සේ තුල ඔබේ විශ්වාසය තබන්න, දෙවියන් වහන්සේවම ඔබ විශ්වාස කරන්න, දෙවියන් වහන්සේ තුල ඔබේ බලාපොරොත්තුව තබන්න. එවිට ඔබ ජීවිත ආශිර්වාද ලැබෙයි. ඔබ සාරවත්ව ඔබ මේ පොළොවේ ජීවත් වෙයි. අපි දන්නවා එක එක පළතුරු වලට සීසන් එකක් තියෙනවා. කාලයක්. මෙතන විශේෂ දෙයක් කියනවා. පළදරන්නේ නැති කාලයක් කියලා නැහැ. ආශිර්වාදලත් දේව බය ඇති දෙවියන් වහන්සේම විශ්වාසයෙන් කොට තබන මිනිසයා වියලිච්ච කාලයක් නෑ පළදරන්න නැති කාලයක් නෑ අසාර්ථක කාලයක් කියලා නෑ හැමදාම දෙවියන් වහන්සේ ඔවුන්ව උන්වහන්සේ පෝෂණය කරමින් උන්වහන්සේ ආරක්ෂා කරමින් උන්වහන්සේ සපයමින් ඇතුළාන්ත ජීවිතයේ උෂ්ණ ආවත් ඒව නොදැක දෙවියන් වහන්සේගේ යහපත්කම දකිමින් උන්වහන්සේ තුල ප්‍රීතිමත් වෙන ජීවිතයක් උන්වහන්සේත් එක්ක තියෙන සම්බන්ධතාවය තුළ අපට ලැබෙනවා. වචනයෙන් අද දවසේ මම කැමති ඔබයි දෙවියන් වහන්සේ අතර තියෙන සම්බන්ධතාවය ශක්තිමත් කරගන්න. 9 වෙනි 10 වෙනි පදය තුල තියෙන රැවටිලිකාර දේවල් දුෂ්ට දේවල් අපෙන් ඈත් කරමු. පිටස්තරෙන් තියෙන වගේම අතුලාන්තයේත් එක විදියට විදිවියන් වහන්සේ ඉදිරියේ විවෘත වෙමු. අපි බොහෝ වෙලාවට කරන දේ හොඳ වචනය ගැන, වචනේ හොඳ ප්‍රතිපත්ති ගැන වර්ණනා කරනවා. හැබැයි අතුලාන්තයේ ඒක පිළිපදින්න උනන්දුවක් නැහැ. සිත රැවටිලිකාරයි. කතේ වචනයත් එක්ක අපි සීමා වෙනවා. නමුත් ඒක ජීවිතයට අදාළ කරගෙන මේ වාග්යවන්ත ආශිර්වාදලා දිව්‍ය මානසික පොරොන්දුව ලබන්න ඒ රැවටිලිකාර අපේ හදවත බාධා කරනවා. අපි තීරණයක් ගමු අද දවසේ දේව වචනේ අනුව අපේ හැම දෙයක්ම දිව්‍ය මානසික තබලා අපේ ශක්තිය නොවේ අපේ හැකියාවන් නොවේ අපේ උනන්දුවෙන් අපි කරන දේවල් නොවේ අපට සාර්ථකත්වය ගේන්නේ දෙවියන් වහන්සේත් එක්ක තියෙන අපේ අවංක සම්බන්ධතාවය. ඒ සම්බන්ධතාවය තුළ ඔය ආශිර්වාද ලැබමු. දෙවියන් වහන්සේගේ දරුවන් ලෙස හැම ස්ථානයකටම පළතරන ජීවිත ලෙස විගමන් කරමු. අමාරුකම් ඒ පීඩාවන් ඒ පීඩනයන් වලට මුහුණ දෙයි. උෂ්ණ ආවත් ඒවා නෙමෙයි අපව පාලනය කරන්නේ. දෙවියන් වහන්සේ අපව සාරවත් කරනවා. අපි යාඥා කරමු දෙවියන් වහන්සේ ඉදිරියේ මේ ජීවිත පියහටත් කරමු. ජීවමාන බලවන්ත සුද්ධ දෙවියන් වහන්සේ මේ වෙලාවේ ඔබ වහන්සේගේ සුද්ධ හස්තයට ස්වාමිනේ හැම කෙනෙක් මේ ජීවිත අපි යටත් කරනවා. ඔබට ආශිර්වාද කරන දෙවියන් වහන්සේ ඔබ වහන්සේට ස්තුති කරනවා. ඔබ වහන්සේ අපට ආශිර්වාද කළේ නැත්නම් මේ ජීවිතේ ස්වාමින් වහන්සේ පියලිච්ච කාන්තාර ජීවිතයයි නමුත් ස්වාමිනී ඔබ වහන්සේගේ වචනේ පොරොන්දු අනුව ඔබ වහන්සේගේ විශ්වාසය අපට තබාගෙන ඔබ වහන්සේ තුල අපේ ශක්තිය තබාගෙන ඔබ වහන්සේ තුල අපේ බලාපොරොත්තු තබාගෙන ස්වාමිනී හැම දවසක්ම ජීවත් වෙන්න ඔබ වහන්සේට අවංකව විශ්වාසවන්තව භක්තිවන්තව ජීවත් වෙන්න ඔබ වහන්සේ අපේ හදවතට දවසේ ඔබ වහන්සේ ස්පර්ශ කරන්න කියලා ඉල්ලනවා. දේව වචනේ විශ්වාස කරමින් ආශිර්වාදයට තියෙන මාර්ගය හිමි කරගන්න, අත්පත් කරගන්න, උරුම කරගන්න අපේ ස්වාමිනේ මේ යුතු දේ ඔබ වහන්සේට පෙන්වු කරන්න. ඒ අනුව ස්වාමිනේ ඔබ වහන්සේගේ දරුවන් ලෙස බැබලෙන්න ආශිර්වාදයේ ස්වාමිනේ මේ පොළවේ රැගෙන යන්න දේව දරුවන් ලෙස වාචනයන් ලෙස ස්වාමිනේ වාසුව පාවිච්චි කරන්න කියලා ඉල්ලනවා. දේව හස්තයට අපේ ජීවිත අපි යටත් කරනවා. ආශිර්වාද කරන්න අමාරු පීඩා කාලය තුළ ස්වාමිනේ ඒව නොදැක ඔබ වහන්සේගේ ස්වාමීන් වහන්සේ යහපත් දේවල් දකිමින් ඔබ වහන්සේ ස්තුති කරන්න පුතා. ප්‍රශංසා කරන්න ඔබ වහන්සේ තුළ ස්වාමීන් තෘප්තිමත් වෙන්න ජෝලිත වෙන්න ඔබ වහන්සේ පියාදවත් ස්වාමීනි ඔබ වහන්සේගේ වචනේ පූර්ණ කරලා ඔබ වහන්සේට ස්වාමීන් වහන්සේ කීකරු ජීවිතයක් ගත කරන්න ඔබ වහන්සේට උපකාර කරන්න කියලා ඉදිරි දවස්වල ස්වාමීනි ඔබ වහන්සේත් එක්ක තියෙන සම්බන්ධතාවය තව තවත් ස්වාමීනි ගැඹුරු වෙන්න දෙවියන් වහන්සේගේ රහස් ස්වාමීන් දැනගන්න ඒ අනුව ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ තුළ පරිණත වෙන්න ඔබ වහන්සේට ආශිර්වාද කරන්න අපට උපකාර කරන්න යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් බලවත් නාමයෙන් ආමේන් හොඳයි ස්වාමීන් වහන්සේට අපි අද දවස්සේ අපට දුන්නා මේ අනර්ග අවස්ථාව ගැන ස්තුතිවන්ත වෙමු උන්වහන්සේගේ වචනයත් নমස්කාරයත් කාලයක් අපට ගත කරන්න දුන්නා. ඔබ මේ කාලය තුල ස්වාමින් වහන්සේ සමග ඔබ නිවසේ සිට ඔබ යාඥාවෙන් වචනය කියවීමෙන් තව තවත් ධෛර්යමත් වෙන්න ශක්තිමත් වෙන්න අපි විශ්වාස කරනවා. මේ ලෝකය තුල යන්නා වූ මේ පවත්නා తත්වය අපේ දේශයේ තිතා ඉක්මනින් निराකරණය කරන පිණිස අපි යාඥා කරලා මේ කාලයක් එන්නා වූ සතියක් දෙවි ස්වාමින් වහන්සේට බාර කළා ස්තුති කරමු. උන්වහන්සේ අපව සපයන්න පෝෂණය කරන්න ආරක්ෂා කරන්න කියලා අපි යාඥා කරමු. සියලු බල ඇති ਸਰව බලධාරී ජීවමාන ශුද්ධ දෙවි පියාණනි අපි ඔබ වහන්සේගේ බලවත් දේව අභිමුඛයට එනවා මේ දවසේ ස්වාමිනී අහසක් පොළවත් සියල්ල මවා අද දවස දක්වා සියලු දේ පාලනය කරන සියලු නාමයන්ට වඩා උතුම් නාමය යේසුස් වහන්සේගේ නාමයයි. ස්වාමිනි අපි විශේෂයෙන් යාඥා කරනවා ලෝකය පුරා දුක් විඳින්නා වූ වේදනා විඳින්නා වූ ස්වාමිනී තමුන්ගේ පවුල්වල අයගේ ජීවිත නැතිවීමෙන් ස්වාමිනී නොයෙක් ආකාර ශෝකාකූලව සිටින්නා වූ සියලු දෙනාගේ ජීවිත ඒ වගේම අවශ්‍යතා වලින් යන්නා වූ අය ගැන යාඥා කරනවා බඩගින්න ඉන්න සෙනග ගැන යාඥා කරනවා ස්වාමිනී නොයෙක් ආකාරයෙන් පීඩා විඳින සෙනග අපි ඔබ වහන්සේගේ ශුද්ධ දෑත් වලට මේ දවසේ අපි බාර කරනවා අපි යාඥා කරනවා ස්වාමිනි තව තවත් ඔබ වහන්සේට ලං වෙන්න වචනය කියවන්න වචනය තුල ඇති රහස් තේරුම් ගන්න ඔබ වහන්සේගේ සුද්ධාත්මයන් වහන්සේගේ විශේෂ එළිදරව්ව අප එක එක්කෙනාට දුන මැනව ස්වාමිනි අප සමග සිටිය මැනව ඔබ වහන්සේගේ විශේෂ අනුග්‍රහය කරුණාව අපට දුන මැනව ස්වාමිනි අපි යාඥා කරනවා එන්නා වූ සතිය බාර කරනවා දෙවි පියාණනි අපගේ එදිනෙදා අවශ්‍යතා සපයන්න ස්වාමිනි අපි කරන කියන දේවල් ආශිර්වාද කරමින් මේ කාලය තුල තවත් ඔබ වහන්සේට පවුල් හැටියට පුජ්‍යලිකව ඔබ වහන්සේට ලං වෙන්න පුළුවන් කාලයක් කරමින් හැම කෙනෙක්ගේ ශාරීරික සුවය, ආත්මික සුවය, මානසික සුවය, උන්ගේ දිනදා අවශ්‍යතාවලදී සැපයීම, ස්වාමිනී සියලු අන්ධකාර සහ නපුරු දේවල් වලින් ආරක්ෂාව මේ සියල්ල අපි ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. දැන් ඔබ වහන්සේගේ ශුද්ධ දෑත් වලට භාර කරනවා විශ්වය මැව්ව මහෝත්තම දිවි පියාණනි ඔබ වහන්සේගේ පුදුම අනුග්‍රහය කරුණාව මඟ පෙන්වීම උපකාරය ඔබ වහන්සේ ලැබුව මැනව එක එක්කෙනා අපි ඔබ වහන්සේගේ ශුද්ධ දෑත් වලට බාර වෙන්නේ අප උදෙසා මැරී නැවත නැගිට්ටා වූ ජීවමානව අප සමග සිටින්නා වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් නාමයෙන්ය යෝ දෙවියන් වහන්සේගේ ප්‍රේමයක් පුත්‍ර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනුග්‍රහයත් ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම ආරක්ෂාව දැනුත් මතු සදාකල් ස්වාමීන් වහන්සේ එනතුරු ඔබ සියල්ලන් සමග වේවා. ආමේන්.